සිවුරු පිළිබඳ ශික්ෂාපද අනුජානාමි භික්ඛවේ ච චීවරාණි කෝමං කප්පාසිකං කෝසෙය්‍යං කම්බලං සාන බංගං මහා වග්ගපාලි 198 පිටුව මෙසේ සිවුරු වලට යෝග්‍ය රෙදි ಜಾති හයක් භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය කෝම යනු ඒ නම ඇති ගස්වල කෙඳිවලින් තනන රෙදිය. කප්පාසික යනු කපු නූලෙන් වියන ලද රෙදිය. කෝසෙය්‍ය යනු පට රෙදිය. කම්බල යනු එළුලම් වලින් තනන රෙදිය. සාන යනු හන කෙඳිවලින් වියන රෙදිය. බංග යනු නොඑක් නූල් මිශ්‍ර කොට වියන රෙදිය. කඩ කපා මසා පඩු පඬු රඳවා සිවුරු කොට පරිභෝග කළ හැකි විනිවිද නොපෙනෙන තවත් වර්ගවල වස්ත්‍ර ඒ ಜಾති හයට අනුලෝම වශයෙන් සිවුරු වලට ගැනීම සුදුසුය. දුහුල් රේදිය පත්තුන්න පටය සෝමාර දේශේහි පටය චීන දේශේහි පටය 이르දි බලයෙන් ලැබෙන සිවුරුය දෙවියන්ගෙන් ලැබෙන සිවුරුය යන මේ සිවුරු ಜಾති 6 ඉහත දැක් වූ කෝමාදී සිවුරු හයට අනුලෝම වශයෙන් ගත යුතුයයි විනය ටීකාවන්හි දක්වා ඇත. තීර්ථකයන් පරිභෝග කරන කූසචීර, වාකචීර, ඒලකචීර, කේසකම්බල, වාලකම්බල, උලුපක්ක, අජිනක්කිප්ප යන මේවා සිවුරු වශයෙන් දැරීමෙන් තුලසි ඇවත්වන බවද අක්ඛනාල පොත්තක යන මේවා දැරීමෙන් දුකුලා ඇවැත්වන බවද චීවරක් කන්දකේහි වදාරා ඇත්තේය. න භික්ඛවේ අචින්ද සානි චීවරානි ධාරේ තබ්බානි න දීගදසානි චීවරානි ධාරේ තබ්බානි න පුප්පදසානි චීවරානි ධාරේ තබ්බානි න ඒන දසානි චීවරානි ධාරේ තබ්බානි න කංචුකං ධාරේ තබ්බං න තිරීඨකං ධාරේ තබ්බං න වෙඨනං ධාරේ තබ්බං යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලි 742 පිටුව දහවලු නොකැපූ සිවුරුය දික් දහවලු ඇති සිවුරුය මල් දහවලු ඇති සිවුරුය පෙන දහවලු ඇති සිවුරුය කංචුකය ගස්වල සිවිය හිස් වෙලුමිය යන මේවා දරන භික්ෂුවට ඉහත දැක් වූ සිකපද වලින් දුකුලා ඇවත් වේ කංචුක යනුවෙන් කියවෙන්නේ ගිහියන් පරිභෝග කරන කමිස බැනියම් ආදී ඇඳුමක් වශයෙන් ඇඟලන ඒවාය අංශකඩයේද කංචුකයක් ලෙස සාදා පරිභෝග කිරීමෙන් ඇවත් විය හැකි බව සැලකිය යුතුය. ශීත දේශයකට ගිය භික්ෂුවකට වුවද රෝගී භික්ෂුවකට වුවද ලෝම බැනියම් කමිස පාවිච්චි කිරීමට විනයෙන් ඉඩක් නැති බව සැලකිය යුතුය. සමේ රෝග වසා ගැනීමට කණ්ඩු පටිච්ඡාදක නම් සිවුරක් නියම කර ඇත්තේය. අකැපයයි ඉහත කී සෑම වස්ත්‍රයම සොරුන් විසින් සිවුරු කඩාගත් භික්ෂුවට පමණක් කැප බව සමන්ත පාසාదికාවේ අඤ්‍යතක විඤ්ඤත්ති සිකපද වර්ණනාවේ දක්වා තිබේ. සිවුරු වල පැහැය හා ප්‍රමාණ ගැන දත යුතු කරුණු ශාසනාවතරණය ග්‍රන්ථයේහි 104 පිටුවේහි දත හැකිය. එබැවින් සිවුරුවල පැහැය පිළිබඳ සිකපද පමණක් මෙහි දක්වනු ලැබේ. න භික්කවේ සබ්බ නීලකානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ පීතිකානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ ලෝහිතකානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ මංජෙට්ඨක්කානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ කන්හානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ මංහාරං ගත්තානි චීවරානි ධාරේ තබ්බානි න සබ්බ මහා නාම රත්තානි චීවරානි ධාරේ තබ්බානි මහා වග්ගපාළි 742 පිටුවෙන් සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ සිකපද ශාසනාවතරණ ග්‍රන්ථයේ 98 පිටුවේහි බලාගත හැකිය. මෙකල සිවුරු යන නම විවහාර කරන්නේ තුන් සිවුරටය. එහෙත් විනේහි සංඝාටිය උත්තරාසංගය අන්තර වාසකය වස්සික සාටකය කණ්ඩු පටිච්ඡාදිකය නිසීදනය පච්චත්තරණය මුඛ පුඤ්ජන චෝලය පරික්කාර චෝලය කියා සිවුරු නමයක් නියම කර ඇත්තේය ඒවායේ දිගපළල ප්‍රමාණය පිළිබඳ සිකපද ඇත්තේ වස්සික සාටික නිසීදන කණ්ඩු පටිච්ඡාදික යන සිවුරු තුනට පමණකි. මෙකල ඒවා භාවිත නොකරන බැවින් ඒ සිකපද මෙහි නොදක්වමු. තුන් සිවුරෙහි ප්‍රමාණ අටුවා ටීකාවල දක්වා තිබෙනවා මිස විනය පාළියේහි ඒවා ගැන සිකපද නැත. පච්චත්තරණ මුඛ පුංජන චෝල පරිකාර චෝල යන මේවායේ ප්‍රමාණ නියමයක් නැත. සකල චීවරයන්ගේම ප්‍රමාණ නියමය පිළිබඳ එක් සික පදයක් ඇත. එය මෙසේය. යෝපන බික්ඛු සුගත චීවර ප්‍රමාණ චීවරං කාරාපෙය්‍ය අතිරේකං වා ඡේදකං පාචිත්‍යං තත්‍රිදං සුගතස්ස සුගත චීවර ප්‍රමාණ දීගසෝ නව විදත්තියෝ සුගත විදත්තියෝ තිරියංච විදත්තියෝ ඉදං සුගතස්ස සුගත චීවර ප්‍රමාණති පාචිත්‍ය පාළි 194 පිටුවෙන් යම් භික්ෂුවක් සුගත චීවරයේ තරම් වූ හෝ එයටත් විශාල වූ හෝ සිවුරක් කලේ හෝ කර වූයේ හෝ වේනම් සිවුරේ ඒ වැඩි කොටස සිඳ දෙසාගත යුතු පචිති ඇවතක් වෙයි. සුගත චීවරයේ ප්‍රමාණය දිගින් සුගත් වියතින් නව වියතක්ද අලලින් ස වියතක්ද වේ යනු සිකපදයේ තේරුමය මේ නිශ්චයකට බැස ගැනීමට දුෂ්කර සිකපදයකි සුගත විදත්ති නාම ඉදානි මජ්ජිමස්ස පුරිසස්ස තිස්සෝ විදත්තියෝ වඩ්ඩකි හත්තේන දියඩ්ඩෝ හත්තෝ හෝති සමන්ත පාසාදිකා 407 පිටුව මෙසේ සුගත විදත්තිය දැනට වෙසෙන මධ්‍යම පුරුෂයෙකුගේ අතින් තුන් වියතකි. වඩුරියන් නින් එක්‍රියන් හමාරකක්යයි අටුවාවෙහි කියති. අටුවාවෙහි දැක්වෙන හැටියට සුගත වියත ගණන් ගතහොත් සුගත චීවරය දිගින් 13 රියන් හමාරක්ද පළලින් 9 රියන් හමාරක්ද වෙයි. එපමණ මහත් සිවුරක් කිසිවෙකු නොකරන බැවින් මේ සිගපදය નિરර්ථක වෙයි. යමෙකුගේ අතින් දිගින් නවවියතක් හා පළලින් සවියතකට කළ සිවුර දැනට සිවුරු පොරවන ආකාරයට ඔහුට පෙරවීමට ප්‍රමාණද නොවේ. මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේ හා බුදුන් වහන්සේ ඔවුනොවුන්ගේ සිවුරු මාරු කරගත් බව කස්සප සංයුක්තයේ දක්වා තිබේ. සුගත චීවරය ඉහත කී තරමට මහත් නම් එය මහා කාශ්‍යප තෙරුන් වහන්සේට නොදැරිය හැකිය. එතරම් මහත් සංඝාටියක් වොමනා තථාගතයන් වහන්සේට මහකසුප් තෙරුන් වහන්සේගේ සංඝාටියද ප්‍රමාණ නොවන්නේය. තථාගතයන් වහන්සේගේ සංඝාටිය පුන්නානම් දාසියගේ මලසිරුරෙහි පොරවා තැබූ වස්ත්‍රයෙන් කරන ලද්දක් යයි සංයුක්ත අටුවාවෙහි දක්වා ඇත. දාසියක එතරම් මහත් සිවුරක් කිරීමට සෑහෙන වස්ත්‍රයක් පොරවා තිබුණේ යැයි සිතීමටද නොපුළුවන. කරුණු මෙසේ හේයින් සුගත් වියත හා සුගත් සිවුර තේරුම්ගත නොහෙන කරුණක් වී ඇත. විමසත්වා චීවර අදිෂ්ඨාන විදිය චීවර සංඛ්‍යාවට අයත් වන වස්ත්‍රයක් ලදහොත් ඒ අදිෂ්ඨාන හෝ විකප්පණය හෝ කළ යුතුය. එසේ නොකොට දස දිනක් ඉක්ම ගියහොත් ඒවා නිසඟි වෙයි. මහණෙනි තුන් සිවුරු අදිෂ්ඨාන කරන්නට විකප්පණය නොකරන්නට වස්සික සාටිකය වස්සාන ආර මාසයේහි අදිෂ්ඨාන කිරීමට ඉන්පසු විකප්පණය කිරීමට නිසීදනය අදිෂ්ඨාන කරන්නට විකප්පණය නොකරන්නට පච්චත්තරණය අදිෂ්ඨාන කරන්නට විකප්පණය නොකරන්නට කණ්ඩු පටිච්ඡාදිකය ආබාධයේ ඇතිතාක් අදිෂ්ඨාන කරන්නන්ට ඉන්පසු විකප්පණය කරන්නට මුඛ පුංජන චෝලකේ අදිෂ්ඨාන කරන්නට විකප්පණය නොකරන්නට පරික්කාර චෝලේ අදිෂ්ඨාන කරන්නට විකප්පණය නොකරන්නට අනුදනිමි මහා වග්ගපාළිය 726 පිටුවෙන් තුන් සිවුරු අදිෂ්ඨාන කරන කලෙහි ප්‍රමාණ යුක්ත සිවුරුගෙන පඬුපවා කප්ප බින්දු තබා එකින් එක වෙන වෙනම අදිෂ්ඨාන කළ යුතුය තුන් සිවුරු උඩත් පිරිසෙයින් සුගත් සිවුරට කුඩා විය යුතුය. යටත් පිරිසෙයින් සංඝාටිය දිගින් හතර රියනක් හා මිටි රියනක් තිබිය යුතුය. පළලින් දෙරියනක් හා මිටි රියනක් තිබිය යුතුය. උත්තරා සංඝයත් එපමණම විය යුතුය. අඳනය දිගින් හතර රියනක් හා මිටි රියනක්ද පළලින් දෙරියන් හමාරක් හෝ දෙරියනක් තිබිය යුතුය. ප්‍රමාණයට කුඩා වූයේ නම් අදිෂ්ඨානයට යෝග්‍ය නොවේ. කයින් අදිෂ්ඨාන කිරීමය වචනයෙන් අදිෂ්ඨාන කිරීමයයි අදිෂ්ඨාන ක්‍රම දෙකකි. එකක් අදිෂ්ඨාන කර ඇති කලෙහි අනිකක් අදිෂ්ඨාන නොකළ යුතුය. එබැවින් සංඝාටිකයක් ලැබී එය අදිෂ්ඨාන කරන කලෙහි පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කළ යුතුය. පච්චුද්ධරණය කිරීම යන්නේහි අදහස ඒ චීවරය සංඝාටි ආදී වශයෙන් පරිභෝග කිරීමෙන් ඉවත් කිරීමය. පුරාණ සංඝාටිය පච්චුද්ධරණය කොට නව සංඝාටිය අතටගෙන එය පිරිමදිමින් ඉමං සංඝාටි අට්ඨිකාමි යයි සිතීම කයින් අදිෂ්ඨාන කිරීමය. එසේම ඉමං උත්තරා සංගං අදිඨාමි යයි සිතමින් උත්තරා සංගේද ඉමං අන්තා අන්තරා වාසකං අදිඨාමි යයි සිතමින් අන්තර වාසකයේද අදිෂ්ඨාන කළේතිය ඉමං චීවරං අදිඨාමි යයි චීවර නාමයෙන් අදිෂ්ඨාන නොකල යුතුය වචනයෙන් කරන අදිෂ්ඨානයද දෙආකාරයකින් කළ හැකිය. සංඝාටිය අත්පසෙහි වේනම් ඉමං සංඝාටින් අදිඨාමී යයිද ඉමං උත්තරා සංඝං අදිඨාමී යයිද ඉමං අන්තරවාසකං අදිඨාමී යයිද තුන්වර බැගින් කියා අදිෂ්ඨාන කළ යුතුය. අත්පසින් පිටත අන්තනක ඇති චීවරයක් අදිෂ්ඨාන කරන කලෙහි තිබෙන තන සලකාගෙන ඒතං සංඝාටින් අදිඨාමි ඒතං උත්තරා සංඝං අදිඨාමි ඒතං අන්තරවාසකං අදිඨාමි යයි කියා අදිෂ්ඨාන කළ යුතුය පච්චුද්දාරයේදීද දුර ඇති ඒවා පච්චුද්දරණය කිරීමේදී ඉමං යන වචනය වෙනුවට ඒතං යනු යොදා පච්චුද්දරණය කළ යුතුය විනේහි හත්පාස අත්පස යන වචනය විවහාර කරන්නේ දෙරියන් හමාරටය. වස්සික සාටික නිසීදන සන්තක කණ්ඩු පටිච්ඡාදික යන මේ චීවර අදිෂ්ඨාන කළ යුත්තේ එක බැගිනි. පච්චත්තරණ මුඛ පුංජන චෝලක පරික්කාර චෝල යන මේවායේ ප්‍රමාණයක් නැත. බොහෝ ගණනක් වුවද අදිෂ්ඨාන කොට පරිභෝග කළ හැකිය. පරිභෝගයට ගන්නා වස්තු සැබෑ එකක්ම පරික්කාර චෝල නාමයෙන් පිටිය හැකිය. ඉමං චීවරං පරික්කාර චෝලං අදිඨාමීයයි කියා ඉටිය යුතුය. ඉටිය යුතු වස්තු බොහෝ වේ නම් සියල්ල එක්කොට තබා ඉමානි චීවරානි පරික්ඛාර චෝලානි අදිඨාමි යයි කියා අදිෂ්ඨාන කළ යුතුය. පරික්ඛාර චෝලයට දිග පළල ප්‍රමාණයක් නියම නැත. කිනම් වස්ත්‍රයක් වුවද පරික්ඛාර චෝල නාමයෙන් ඊටා ගැනීමට සුදුසුය. පෞද්ගලික වශයෙන් ලැබූ සුදුරෙදි තුආය ආදී වස්ත්‍ර සියල්ල දස දින ඉක්මෙන්නට කලින් අදිෂ්ඨාන කළ යුතුය. බොහෝ දෙනෙකුට හෝ සංඝයාට අයත් පිරිකර නොබෙදා තිබෙන තෙක් අදිෂ්ඨාන විකප්පන නොකළ යුතුය. බෙදා පෞද්ගලික වූ පසු දස දිනෙන් මොබ අදිෂ්ඨානය හෝ විකප්පණය හෝ කළ යුතුය. විකප්පණයට යෝග්‍ය ප්‍රමාණය ඇති පෙරහන් කඩ පාත්‍ර තවික ආදියද පරික්කාර චෝල වශයෙන් අදිෂ්ඨාන කළ යුතුය. සේනාසන භාණ්ඩ වශයෙන් පරිභෝග කරන කොට්ට මෙට්ට හා ඒවායේ උරහා ඇඳපුටු මේසවලට එළන ඇතිරිල්වලටද අදිෂ්ඨානය අනවශ්‍යය. අදිෂ්ඨාන කරන ලද තුන්සිවුරු රාත්‍රියක් පාසාම භික්ෂුවකගේ අත්පසෙහි තිබිය යුතුය. එක් රැයකුදු වෙන්ව වාසය කළහොත් නිසඟි පචිති වෙයි. එහි විස්තර ඒ පිළිබඳව පනවා ඇති සිකපදය විස්තර කිරීමේදී පසුව දත හැකි වනු ඇත. ඇතැම් භික්ෂූන්ට එසේ අදිෂ්ඨාන කොට තුන්සිවුරු පරිහරණයට පහසු නැත. ඒ භික්ෂූන් විසින් තුන්සිවුරු සංඝාටි ආදී නම් වලින් නොඉටා ඉමං චීවරං පරික්කාර චෝලං අදිඨාමි යනාදී වශයෙන් ඉටා පරික්කාර චෝල වශයෙන් පරිහරණය කළ යුතුය. එසේ කරන කලෙහි රත්ති විප්ප වුත්තයෙන් නිසංගි නොවේ. චීවර අදිෂ්ඨානය බිඳීම අනිකෙකුට දීමය සොර සතුරන් විසින් පැහැර ගැනීමය අනිකෙකු විසින් විශ්වාස ග්‍රාහයෙන් ගැනීමය සිවුරු හැරීමය ශික්ෂා ප්‍රත්‍ය ඛායනයේ මරණයය ලිංග පරිවර්තනයය පච්චුද්දාරයය සිදුරු වීමය යන මේ කරුණු නවෙන් චීවර අදිෂ්ඨානය බිඳෙයි. සිදුරු වීමෙන් අදිෂ්ඨානය පහවන්නේ ති චීවරේහි පමණෙහි. අනෙක් කරුණු අටින් සියල්ලෙහිම අදිෂ්ඨානය බිඳෙයි. ඊ타ම කුඩා සිදුරක් වීමෙන් අදිෂ්ඨානය නොබිදෙයි. සුලැඟිල්ලේ නියපිට පමණ සිදුරක් වුවහොත් අදිෂ්ඨානය බිඳෙයි. සිදුරු මැද නූල් එක දෙක හෝ ඉතිරි වී ඇතිනම් අදිෂ්ඨානය රැකෙයි. අදිෂ්ඨානය බිඳෙන්නේද සංඝාටි උත්තරාසංග දෙකෙහි දික් අතින් වියතකින් මොබද පළල් අතින් අටඟුලකට මොබින්ද සිදුරක් වීමෙනි. සිවුරු කෙළවරෙහි සිදුරක් වුවද අදිෂ්ඨානය රැකෙයි. අන්තරවාසකයෙහිද දික් අතින් වියතකින්ද පළලින් හතර අඟුලකින්ද ඇතුලේ වූ සිදුරෙන්ම අදිටන බිඳෙයි. සිදුරු වී අදිෂ්ඨාන ගිලිහුණු සිවුර පිළියම් කොට නැවත අදිෂ්ඨානය කළ යුතුය. දෙපොට සිවුරෙහි එක පොටක් සිදුරු වුවද අදිටන නොබිදෙයි. විකප්පණය විකප්පන යනු තමා අයිති දෙයක් අනිකෙකුට දීමකි. එහෙත් එය සම්පූර්ණ අයිතියට දීමක් නොව විනය කර්මයකි. එය කරන්නේ මෙසේය. සිවුර ඒකාංශ කොට පොරවා භික්ෂුවක් සමීපයේ උක්කුටියෙන් හිඳ විකප්පණය කරන චීවරය අතින්ගෙන ඉමං චීවරං තුයිහං විකප්පේමි යයි කියා සිවුර දිය යුතුය. එසේ කල කලෙහි සිවුර තමා වෙත තබා ගැනීමෙන් නිසඟි නොවේයි. එය පරිභෝග නොකල හැකිය. නොදිය හැකිය. අදිෂ්ඨාන නොකල හැකිය. විකප්පණය කරනු ලැබූ භික්ෂුව විසින් ඒ සිවුර මයිහං සන්තකං පරිබුංජ වා විසජ්ජේහි වා යථා පච්චයං වා කරෝහි යයි කියා ආපසු දිය යුතුය. එසේ කිරීමට පච්චුද්දාරය යයි කියනු ලැබේ. එය කළ පසු සිවුර අදිෂ්ඨානයක් නැතිවම පරිභෝග කළ හැකිය. සිවුරු බොහෝ ගණනක් එකවර විකප්පණය කරන හොත් ඉමානි චීවරානි තුයිහං විකප්පේමී යයි කිය යුතුය. පච්චුද්දාරය කරන භික්ෂුව විසින් මයිහං සන්තකානි පරිබුංජේහි වා විසජ්ජේහි වා යථාපච්චයන් කරෝහි යයි කිය යුතුය. දුර ඇති සිවුරු විකප්පනයේදී ඒතං චීවරං ඒතානි චීවරානි යයි සුදුසු පරිදි යොදා කිය යුතුය. අනුජානාමි භික්කවේ ආයාමේන අට්ඨංගුලං සුගතංගු ලේන චතුරංගුල විත්තත් පච්චමං චීවරං විකප්පේතුම් මහා වග්ගපාළිය 726 පිටුව. යයි වදාරා ඇති බැවින් දිගින් සුගත් අඟුලෙන් අටඟුලක්ද පළලින් සතර අඟුලක්ද ඇති වස්ත්‍රය විකප්පණය කළ යුතුය. එයට කුඩා වූ වස්ත්‍ර අදිෂ්ඨාන හෝ විකප්පණය නැතිව තබා ගැනීමෙන් ඇවත් නැත. සුගත අඟුලෙන් අටඟුල සාමාන්‍ය ජනයාගේ දෙ වියතකි අඟල් 4 වියතකි සිවුරුවල කඩ කැපීම බුදුසසුන ඇති වුණු මුල් කාලයේදී භික්ෂූහු කඩ නොකැපූ සිවුරු පරිභෝග කළහ. එක් දවසක් තථාගතයන් වහන්සේ රජගහ නුවර සිට දක්ෂිණක් ගිරියට වඩනාසේක් අතරමඟ මගධ දේශයේ කුඹුරක් දැක එය ආනන්ද ස්තවීරයන් වහන්සේට දක්වා ඒ හැටියට කඩ කපා සිවුරු පිළිල කරන ලෙස වදාළහ. ආනන්ද ස්තවීරයන් වහන්සේ දක්ෂිණගිරියෙහි වැස රජගහ නුවරට පෙරලා වැඩම කොට බොහෝ භික්ෂූන්ට කඩ කපා මැසු සිවුරු පිළියෙල කොට ඒවා භාග්‍යවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්තවීරයන් වහන්සේට පසසා අනුජානාමි භික්ඛවේ ජින්නකං සංඝාටින් ජින්නකං උත්තරා සංඝං ජින්නකං අන්තරා වාසකං මහා වග්ගපාළිය 708 පිටුව යයි කඩ කපා මැසු සංඝාටි උත්තරා සංඝ අන්තරවාසකයන් පරිභෝග කිරීම අනුදැන වදාළසේක න භික්ඛවේ අචින්නකානි චීවරානි ධාරේ තබ්බානි යෝ ධාරෙය ආපත්‍ති දුක්ඛ ඨස්ස මහණෙනි කඩ නොකැපූ සිවුර නොදරිය යුතුය යමෙක් දරානම් ඔහුට දුකුලා ඇවත් වෙයි තුන් සිවුරම කඩ කපා මසා ගැනීමට රෙදි මදි වුවහොත් දෙකක් කඩ කපා මසා ගැනීමටත් එකක් කඩ නොකපා දැරීමටත් භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළහ දෙකක් කඩ කපා මසා ගැනීමට පවා රෙදි මද වුවහොත් එකක් කඩ කපා මසා ගැනීමටත් දෙකක් කඩ නොකපා දැරීමටත් අනුදැන වදාළහ. එසේ කිරීමටත් රෙදි මදි වුවහොත් කඩ කැපූසේ පෙනෙන්නට රෙදි පටි ඇල්ලීමටත් අනුදැන වදාරා නච බික්කවේ සබ්බං අචින්නකං ධාරේ තබ්බං යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාළිය 726 පිටුව යනුවෙන් වදාළසේක යටත් පිරිසෙන් කඩ කැපූ එක සිවුරකුද නොගෙන කඩ නොකැපූ සිවුරුම දරුවහොත් දුකුලා ඇවත් වෙයි සිවුරු මැසීමේදී ප්‍රකෘති මැසීමෙන්ම මසනු මිස අලංකාරය පිණිස විශේෂ මැසීම් නොකළ යුතු බවත් පඳු පෙවූ සිවුර තවත් වර්ණවත් කිරීම සඳහා යම් කිසිවක් නොකළ යුතු බවත් සිවුර ඔප් ගැන්වීම පිණිස ගලකින් හෝ අන් කිසිවකින් මැදීම නොකළ යුතු බවත් පාලි මුත්තක විනය විනිශ්චය ආදී පොත්වල දක්වා ඇත්තේය. කඨින ශික්ෂාපදය නිට්ඨිත චීවරස්මින් පන බික්ඛුනා උබ්බත්තස්මින් කඨිනේ දසාහ පරමං අතිරේක චීවරං ධාරේ තබ්බං තං අතික්ඛාමායතෝ නිසග්ගියං පාචිත්තියං පරාජිකා පාළි 237 පිටුවෙන් සිවුරෙහි වැඩ අවසන් වීම ආදීන් චීවර පලිබෝධේ නැතිවීමෙන් පසු සංඝයා විසින් අතුල කටිනය අෂ්ට මාත්‍රකාවන්ගෙන් යම් කිසිවකින් හෝ අතරදී සංඝයා විසින් කටින ඉදිරීමෙන් හෝ ආවාස පලිබෝධය සිඳී ගිය පසු භික්ෂුව විසින් දස දිනක්ම අතිරේක චීවරය දැරිය යුතුය. ඒ දින සීමාව ඉක්මවන්නා වූ භික්ෂුවට ඒ චීවරය නිසඟී වෙයි. පචිති ඇවතක් වෙයි. අතිරේක චීවරය නම් විනේහි නියමිත පරිදි අදිෂ්ඨානය හෝ විකප්පණය හෝ නොකල චීවරයය. චීවර යන වචනයෙන් කපා මසා පඩු පවා ඇති චීවරයත් කියවෙයි. සිවුරු කිරීමට ගත හැකි වස්ත්‍රද කියවෙයි. එබැවින් වැඩ නිම කළ සිවුරක් හෝ අන් වස්ත්‍රයක් හෝ අතිරේක චීවරයක් වශයෙන් දස දිනකට වඩා තබාගත හොත් ඇවත් වන බව දත යුතුය. භික්ෂූන්ට අතිරේක චීවරයන් දස දිනකට වැඩි කාලයක් තබා ගැනීමට බලය ඇති කාලයක්ද ඇත්තේය. කටිනය ඇතුළ භික්ෂූන්ට වස්සාන ඍතුවේ අන්තිම මාසය හේමන්ත ඍතුවේ 4 මාසයේ යන මේ 5 මාසයට හිමිවන විශේෂ කරුණු පහක් ඇත්තේය. ඒ වාට කටින ආනිසංසයයි කියනු ලැබේ. ඉන් එකක් නම් ඒ පස් මාසය තුලදී කැමැති දින ගණනක් අතිරේක චීවරයන් තබා ගැනීමේ බලය කටිනානිසංසය නම් වූ ඒ බලය පස්මස ඉක්මෙන්නට කලින්ද අහෝසි වන කරුණු ඇත්තේය. මේ සිකපදෙහි නිට්ඨිත චීව රස්මින් උබ්බතස්මින් කටිනේ යනුවෙන් දැක්වෙන්නේ කටිනානිසංශය නැතිවීමය කටිනානිසංශය අහිමි භික්ෂුව විසින් අතිරේක චීවරයක් එනම් වස්ත්‍රයක් දස දිනකට වඩා තබා ගතහොත් ඒ භික්ෂුවට නිසඟි පචිතියක් වේය යනු මේ සිකපදයේ කෙටි තේරුමයි කටිනත්තාරය හා කටිනු ව්‍යාභාරයත් මෙතෙහි දැක්විය යුතු ඇතත් එය විස්තර කිරීමට පිටු ගණනක් ලියන්නට සිදුවන බැවින් එය නොකරනු ලැබේ. මාසයේ පළමුවන දිනෙහි වස්ත්‍රයක් ලදහොත් එය අතිරේක චීවරයක් වශයෙන් දසවන දිනේ තෙක් තබාගත හැකිය. දසවන දිනේ රාත්‍රියේ ඉක්ම ගොස් 11 වන දිනයට අරුණ නැංගේ නම් දස දිනය ඉක්මුනේ වෙයි. එයින් වස්ත්‍රය නිසඟි වෙයි. නිසඟි වූ සිවුර තබාගෙන පරිභෝග කෙරේ නම් කරන වාරයක් පාසා දුකුලා ඇවැත් වෙයි. නිසඟ වූ චීවරය කැපකර ගැනීමට හා ඒ ඇවතින් මිදීමට පිළිපැදිය යුත්තේ මෙසේය. ඒ අකැප වූ චීවරයගෙන භික්ෂුවක් වෙත එළඹ සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටියෙන් හිඳ ඇඳිලි බැඳ ඉදං මේ ආවසෝ චීවරං දසාහත් හතික්කන්තං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි කියා චීවරය භික්ෂුවකට නිස්සජ්ජනය කළ යුතුය. ඉක්බිති ඇවත් දෙසිය යුතුය. ඉන්පසු සිවුරු පිළිගත් භික්ෂුව විසින් ඉමං චීවරං ආයස්මතෝ ධම්මී යයි කියා චීවරය ආපසු දිය යුතුය. දැන් එය අලුත් චීවරයක් විය. එය අදිෂ්ඨාන කරගෙන හෝ විකප්පණය කර හෝ පරිභෝග කළ යුතුය. නිසඟි වූ සිවුරු බොහෝ ගණනක් නම් හිමානිමේ ආවසෝ චීවරානි දසාහිත්තික් තක්කානි නිසග්ගයානි හිමානාහං ආයස්මතෝ නිසජ්ජාමි යයි බහුවචන වලින් කිය යුතුය. නිස්සජ්ජනය කිරීමට කලින් යම්කිසි ක්‍රමයකින් සිවුර නැති වී නම් විනාශ වී නම් ඇවත දෙසිය යුතුය. නිසඟි වූ සිවුර නිස්සජ්ජනය නොකොට පරිභෝග කරන්නහුට පරිභෝග කිරීමක් පාසා දුකුලා ඇවතක්ද අතිරේක වශයෙන් සිදුවේ. චීවරය තමා අයිති භවය නියම જાතියේ නියම ප්‍රමාණයේ ඇති සිවුරක් වීමය පලිබෝධ නැති භවය අතිරේක චීවරයක් වීමය දස දිනක් ඉක්මවිය යයි මේ සිකපදයට පංචාංගයක් ඇත්තේය මෙහි ප්‍රමාණය විකප්පණය කිරීමට යෝග්‍ය ප්‍රමාණීය එනම් දිගින් රියනක් හෝ පළලින් වියතක් තිබීමය ඒ ප්‍රමාණය නැති ඊතා කුඩා වස්ත්‍රය නිසඟි නොවේ ද්විතීය කඨින ශික්ෂාපදය නිට්ඨිත චීවරස්මින් පන භික්ඛුනා උබතස්මින් කඨිනේ ඒක රත්තම්පි චේ භික්ඛු ති චීවරේන විප්පවසෙය්‍ය අඤ්‍යත්‍ර භික්ඛු සම්මුතියා නිස්සග්ගියං පාචිත්‍යං පාරාජිකා පාළි 239 පිටුව සිවුරෙහි වැඩ අවසන් වීම ආදීන් චීවර පලිබෝධය සිඳීමෙන් පසු කටිනය උඳුල පසු භික්ෂුව එක් රාත්‍රියකදු තුන් සිවුරෙන් වෙන්ව භික්ෂු සම්මුතියක්ද නැතිව විසුවේ නම් සිවුරු නිසඟි වෙයි. පචිති එවත් වෙයි. මේ සිකපදයේ ති චීවරය යයි කියනුවේ ඉමං සංඝාටින් අදිඨාමි යනාදීන් නාම වශයෙන් අදිෂ්ඨාන කළ තුන් සිවුරය පරික්කාර චෝල නාමයෙන් ඊටා ඇති සිවුරු විප්පවාසයෙන් නිසඟි නොවේ භික්ෂුව ගේක හෝ ශාලාවක වෙසේ නම් සිවුරු ඒ ගෙයි හෝ ශාලාවේ තබා ගත යුතුය මාර්ගයේ ගමන් කෙරේ නම් ගෙන යා යුතුය සිවුරු ගේක තබා ගෙයින් පිටත දෙරියන් හමාරකින් ඔබ සිටියේදී අරුණ නැගුණේ නම් සිවුරු නිසඟි වෙයි. අදිෂ්ඨාන කළ සිවුරු සියල්ලම හෝ එකක් දෙකක් හෝ විහාරයේ තබා පිටත ගිය භික්ෂුවකට අරුණට කලින් සිවුරු ඇතිතැනට නොපැමිණිය හැක්කේ නම් ඒ සිවුරු පච්චුද්ධරණය කළ යුතුය. ඒතං සංඝාටින් පච්චුද්ධරාමි යනාදී වශයෙන් කියා දුර ඇති සිවුරු පච්චුද්ධරණය කළ හැකිය. අරුණට පෙර පච්චුද්ධරණය කළහොත් නිසඟී නොවේ. විප්පවාසයෙන් නිසඟී වුවහොත් ඉදං මේ බන්තේ චීවරං රත්තිං විප්ප උත්තං අඤ්ඤත්‍ර බික්ඛු සම්මුතියා නිස්සග්ගියං ඉමා හං ආයස්මතෝ නිස්සච්ඡාමි යයි කියා නිස්සජ්ජනය කොට ඇවත දෙසා නැවත සිවුර අදිෂ්ඨාන කරගත යුතුය. සිවුරු දෙකක් හෝ තුනම නිස්සජ්ජනය කරන්නට සිදු වී ඇතහොත් ඒතානි මේ චීවරාණි යනාදීන් බහුවචන වලින් කිය යුතුය. යම්කිසි ගිලන් භික්ෂුවකට විප්පවාසය නොවන පරිදි තුන් සිවුරු පරිහරණය කිරීම අපහසු වී ඇතිනම් ඒ භික්ෂුව විසින් ඒවා පරික්කාර චෝල වශයෙන් ඊටා පරිහරණය කළ යුතුය. නැතහොත් වෙන්ව විසීමට භික්ෂු සම්මුතියක් ලබා ගත යුතුය. එය ලබා ගන්නා ආකාරය විනය කර්මයේ පොතෙහි 274 පිටුවෙහි දක්වා ඇත. සම්මුතිය ලත් භික්ෂුවට ති චීවරයෙන් වෙන්ව විසිය හැක්කේ රෝගය පවත්නා කාලයේ පමණි. අදිෂ්ඨාන කළ සිවුරු වීමය කටිනානිසංශය නැති බවය භික්ෂු සම්මුතිය ලබා නැති බවය අරුණෝදය තෙක් වෙන්ව විසීමය කියා මේ සිකපදයට අංග හතරක් ඇත දවස හා අරුණ දවස අරුණ යන මේ දෙක බොහෝ විනය ප්‍රඥප්තියින්ට සම්බන්ධය. එබැවින් විනය සිකපද රකින්නවුන් විසින් ඒ දෙක දැන සිටිය යුතුය. දවස් ගණන් ගන්නා ක්‍රම තුනකි. දැනට පවත්නා විවහාර ක්‍රමයේ හැටියට දිනය පටන් ගැනෙන්නේද අවසන් වන්නේද මධ්‍යම රාත්‍රියනි. රාත්‍රියේ ඔරලෝසු පැයින් 12 වන පැය ඉක්ම යන වේලාව දිනය අවසන් වන වේලාවද අනතුරු දිනය පටන් ගන්නා වේලාවද වෙයි. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හැටියට දිනය පටන් ගැනීම හිරු උදාවන වේලාවය. විනය ක්‍රමයේ හැටියට දිනය පටන් ගැනෙන්නේ අරුණෝදේනි. අරුණ පිළිබඳ නානා මත ඇත්තේය. ඒ ගැන දීර්ඝ විස්තරයක් විනයාලංකාර ටීකාවෙහි ඇත්තේය. අරුණ යන යනු මද රත්පැහැයට නමකි. උදාවන සූර්යාගේ ආලෝකය උදාවීමට මදක් කලින් අහසෙහි මද රත්පැහැයක් පෙනෙයි. ඒ රශ්මියටත් අරුණයයි කියනු ලැබේ. ඒ බව සූරස්සෝදයතෝ පුබ්බුට්ටිත රන්සි සියාරුණෝ යනුවෙන් අභිධම්ම ප්‍රදීපිකාවේ 65 වෙනි ගාථාවේ කියා තිබේ. ඒ රත්පැහැය මුලින් දක්නා ලැබෙන්නේ හඳුනා ගැනීමටත් නොපුළුවන් වන තරමට ඊතා සියුම් ලෙසය. ක්‍රමයෙන් එය වර්ධනය වී පැහැදිලි වෙයි. මේ අරුණ ආලෝකය සූර්යෝදයට පැය භාගයකට පමණ කලින් නැගෙනහිර දිග අහසෙහි දැකිය හැකිය. එය බලා අරුණ උදාවන කාලය සැලකිය යුතුය. අරුණ පිළිබඳ නිශ්චිත විනාඩි ගණනක් දැක්වීම දුෂ්කරය. වත් මානත් සමාදන් වූවන් අරුණ වරදවා අරුණට කලින් නික්ෂේප කළහොත් රත්ති ඡේදය වෙයි. ත්‍රිතීය කඨින ශික්ෂා පදය. නිට්ඨිත චීවරස්මින් පන බික්ඛුණා උපතස්මින් කඨිනේ බික්ඛුනෝ පනේව අකාල චීවරං uppajjeyya අක්ඛංක මානේන බික්ඛුණා පටිග්ගහේ තබ්බං පටිග්ගහිත්වා කිප්පමේව කාරේ තබ්බං නො චරිස්ස පාරිපූරී මාස පරමං තේන භික්ඛුනා තං චීවර නික්කිපිත්තබ්බං ඌනස්ස පාරිපූර්යාසතියා පච්චාසාය තතෝචේ උත්තරී නික්කිපෙය්‍ය සතියා පච්ච සාය නිස්සග්ගියං පාචිත්තියං පරාජිකා පාළි 244 පිටුව භික්ෂුවකගේ චීවර පලිබෝධය සොන්වීමෙන් පසු කඨිනය උඳුල පසු භික්ෂුවට අකාල චීවරයක් උපන්නේ නම් එයට කැමැතිවන භික්ෂුව විසින් එය පිළිගත යුතුය. පිළිගෙන වහා සිවුර කළ යුතුය. ඉදින් ඒ වස්ත්‍රය සිවුරක් කිරීමට ප්‍රමාණ නොවේ නම් ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට වස්ත්‍රය යම් තැනකින් ලැබේ යන බලාපොරොත්තුව ඇත්තේ නම් එය මාසයක් තබා ගත යුතුය. අඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් වුවද එය මාසකට අධික කාලයක් තබා ගත්තේ නම් වස්ත්‍රය නිසඟි වෙයි. පචිති ඇවතද වෙයි. මේ සිකපදෙහි අතිරේක චීවරයයි කියනුවේ වැඩ නිව වූ චීවරයකට නොව වස්ත්‍රයකටය. විනේහි චීවර කාල සමයෝ නාම අනත්තතේ කටිනේ වස්සානස්ස පච්චිමෝ මාසෝ අත්තත්තේ කටිනේ පංච මාසා පරාජිකා පාළි 303 පිටුව යනුවෙන් චීවර කාලයක් නියම කර ඇත්තේය කටිනය නොඅතුලහොත් වස්සාන ඍතුවේ අන්තිම මාසයත් කටිනය අතුලහොත් පස්මසක්ද චීවර කාලය වෙයි කටිනය අතුල කලෙහි පස් මාසය කියනුයේ වස්සාන ඍතුවේ පශ්චිම මාසයට හේමන්ත ඍතුවට අයත් 4 මාසයක් එකතු කිරීමෙනි. වප් මාස අව පැලෑවිය පටන් ඉල්මස පුර 15ක දක්වා ඇති මාසය සාමාන්‍ය චීවර කාලයයි. එය කටින අතුරන කාලයයි. එයට චීවර මාසය යයිද කියති. කටිනය අතුලහොත් ඉදිරියට ඇති සිව් මසත් චීවර කාලයට අයත් වී චීවර කාලය පස් මසක් වෙයි. කටිනය නොඅතුල භික්ෂූන්ට චීවර කාලය මසකි. කටින අතුල භික්ෂූන්ට පස් මසකි. වස්විසූ තන හැරයාම් ආදියෙන් ඇතැම් භික්ෂූන්ට පස්මස පිරෙන්නට කලින්ද චීවර කාලය කෙලවර වෙයි. ගිහියන් භික්ෂූන්ට සිවුරු හෝ සිවුරු පිනිස රෙදි හෝ පූජා කිරීමත් භික්ෂූන් විසින් තම තමන්ට සිවුරු පිළියෙල කර ගැනීමත් බෙහෙවින් සිදුවන්නේ මේ චීවර කාලයේය. කටිනය නොඅතුල භික්ෂූන්ට අවුරුද්දෙන් 11 මාසක්ද අතුල භික්ෂූන්ට 7 මාසක්ද අකාලය වෙයි. අකාලයේ ලැබෙන රෙදිහා සිවුරු අකාල චීවරයෝය. කාලයේදී ලැබෙන රෙදි ඒ කාලය තුල කැමැති දින ගණනක් තබාගෙන සෙමින් සිවුරු මසාගෙන පසුව ඒවා අදිෂ්ඨාන කිරීමට හෝ විකප්පණය කිරීමට හෝ අවකාශ ඇත. අකාලයේ ලැබෙන වස්ත්‍ර දස දිනයට වැඩි කාලයක් එසේ නොකොට අතිරේක චීවර වශයෙන් තබා ගැනීමට ප්‍රථම කටින ශික්ෂාපදය නිසා ඉඩක් නැත. අකාලයේ ලැබෙන සිවුරු අතිරේක වශයෙන් දස දිනකට වැඩි කලක් තබා ගතහොත් ඒවා නිසඟී වෙයි. ඇවැත්ද වෙයි. මේ තුන්වන කඨින ශික්ෂාපදය පනවා ඇත්තේ ප්‍රථම කඨින ශික්ෂාපදය මදක් ලිහිල් කිරීමටය. සිවුරු පිළිබඳව කාල නියමයක් කර ඇත්තේ එසේ නොකළහොත් භික්ෂූන්ට චීවර පරිබෝධය කෙලවර නොවන බැවිනි. අකාලයේ වස්ත්‍රයක් ලද කලෙහි ප්‍රථම කටින ශික්ෂාපදයේ අනුව දස දිනකින් මොබ භික්ෂුව විසින් එයින් කළ හැකි දෙයක් කර එය අදිෂ්ඨාන කරගත යුතුය. භික්ෂුවට අකාලයේ ලැබුණ රෙද්ද ඔහුට මසා ගැනීමට උවමනා සිවුර කිරීමටද මදි වේ නම් ඒ භික්ෂුවට ඒ අඩුව ලැබිය හැකි බව පෙනේ නම් ඒ ගැන බලාපොරොත්තුෙන් මසක් තබා ගැනීමට මේ සිකපදේ නිසා ඉඩ ලැබෙයි. බලාපොරොත්තු වන රෙදි ලැබීමෙන් පසු දස දිනක් ගතවන්නට කලින් සිවුර නිම කර අදිෂ්ඨාන කළ යුතුය. ලැබෙන රෙදි බලාපොරොත්තුවෙන් වුවද මසකට අධික කාලයක් තබා ගතහොත් රෙද්ද නිසඟි වෙයි. අකාල චීවරය පිළිබඳ පිළිපැදිය යුත්තේ මෙසේය. අකාල චීවරය ලද දිනෙහිම අඩු කොටසද ලදහොත් දස දිනකට කලින් සිවුර නිම කළ යුතුය. ලැබී එක් දිනකට පසු අඩු කොටසද ලදහොත් දස දිනක් ගතවන්නට පෙර සිවුර නිම කළ යුතුය. මෙසේ මූල චීවරය ලැබී 20 වෙනි දිනේ බලාපොරොත්තු වස්ත්‍රය ලදහොත් දස දිනක් ගතවන්නට පෙර සිවුර නිම කළ යුතුය. බලාපොරොත්තු වන වස්ත්‍රය 21 වන දිනේ ලදහොත් නව දිනයකින්ද දෙ විසිවන දිනේ ලදහොත් අට දිනකින්ද තෙ විසිවන දිනේ ලදහොත් හත් දිනකින්ද සූ විසිවන දිනේ ලදහොත් සදිනකින්ද විසිපස්වන දිනේ ලදහොත් පස් දිනකින්ද සවිසිවන දිනයේ ලදහොත් සිව් දිනකින්ද 27 වන දිනේ ලදහොත් දින 3කින්ද 28 වන දිනේ ලදහොත් දින 2කින්ද 29 වන දිනේ ලදහොත් එක් දිනකින්ද 30 වන දිනේ ලදහොත් එදිනම සිවුරු කොට අදිෂ්ඨාන කළ යුතුය විකප්පණය හෝ කළ යුතුය බලාපොරොත්තු වස්ත්‍රය 30 වන දිනේදීද නොලදහොත් ඒ අකාල චීවරය පරික්කාර චෝල වශයෙන් ඉටිය යුතුය විකප්පණය හෝ කළ යුතුය නොකලහොත් නිසඟි වෙයි තමා අයත් චීවරයක් වීමය චීවරයට නියම જાතියේ විකප්පණයට පොහෝනා වස්ත්‍රයක් වීමය කඨිනානිසංශය නැති භවය අතිරේක චීවරයක් වීමය ලැබී මසක් ඉක්ම යාමය යන මේවා මේ සිකපදේ අංගයෝය ඉදං මේ ආවුසෝ අකාල චීවරං මාසා තික්ඛන්තං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි අකාල චීවරය නිසඟි වුවහොත් මේ වාක්‍යයෙන් නිස්සජ්ජනය කළ යුතුය. අඤ්‍යතක විඤ්ඤාති සික්ඛාපදය යෝපන බික්කු අඤ්ඤාතකං ගහපතිවා ගහපතානින් වා චීවරං විඤ්ඤාපෙය්‍ය අඤ්‍යත්‍ර සමයා නිසග්ගියං පාචිත්‍යං තත්ථාය සමයෝ අච්චින්න චීවරෝ වා හෝති බික්ඛු නට්ඨ චීවරෝ වා අයං තත්ත සමයෝ පාරාජිකා පාලි 252 පිටුව යම් මහණෙක් නොනෑ වූ ගැහැවියෙකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සුදුසු කාලය හැර අන් කලක සිවුරක් ඉල්ලා නම් ඒ මහණහුට නිසඟී පචිති වෙයි සුදුසු කාලය නම් සිවුරු පැහැර ගන්නා ලද කාලය හා ගින්නට හසුවීම් ආදීන් සිවුරු විනාශ වූ කාලයය. මව්පසින් හෝ පියපසින් ඉහළටත් පහළටත් හත්වන පරම්පරාව දක්වා සබදකම් ඇත්තෝ නෑයෝය. සෙසෝ නොනෑයෝය. භික්ෂුවකට කිනම් අවස්ථාවක වුවද නෑයන්ගෙන් හා සිවුරු ඕමනා විටක අපට දන්වන්නේයයි අපෙන් ඉල්ලන්නේයයි පැවරූ දායක දායිකාවන්ගෙන්ද සිවුරු එල්ලීම සුදුසුය. පැවෑරූ අයත් දෙකොට්ටාසයකි. ඇතැම් භික්ෂුවකට පැහැදුණු විට නුඹ වහන්සේ ඕමනා උපකාරයක් අපෙන් ඉල්ලන්නේය ඕමනා දෙයක් අපට කියන්නේයයි ප්‍රසාදය පළ කිරීම වශයෙන් පවරති. එයට ධර්ම නිමන්ත්‍රණය යයි කියනු ලැබේ. දීමේ අදහසින් තොරව එසේ පැවෑරූ අයගෙන් ඉල්ලීම නුසුදුසුය. මේ සිකපදය පැනවීමට නිදානය වූයේද උපනන්ද ස්ථවීරයන් වහන්සේ විසින් ප්‍රසාදය දැක්වීම වශයෙන් කළ ධර්ම නිමන්ත්‍රණය නිසා සිටු පුත්‍රයෙකුගෙන් ඔහු පොරවා සිටි සලුව වදකොට ඉල්ලා ගැනීමය. ඉල්ලීම සුදුසු වන්නේ දීමේ අදහසින්ම පැවෑරු දායක දායිකාවන්ගෙන්ය. නෑයන් නො වූ පැවරු නොකර අයගෙන් සිවුරු ඉල්ලා ගැනීම සුදුසු වන්නේ සොරුන් විසින් සතුරන් විසින් පැහැර ගැනීමෙන් හෝ ගින්නෙන් දියෙන් සුළඟින් හෝ සතුන් කෑමෙන් හෝ දිරි ඉරියාමෙන් හෝ භික්ෂුවකට සිවුරු නැත්තරම නැති වූ අවස්ථාවක පමණකි. ඒ අවස්ථාව නෑයන් නො වූ නොපැවරූ අයගෙන් ඉල්ලීමට සුදුසු කාලයේය. නෑයන් නො වූ පැවරුම් නොකර ගිහියෙකුගෙන් යටත් පිරිසෙන් දිගින් රියනක් හා පළලින් වියතක් ඇති රෙදිකටක් වුවද අසමයෙහි ඉල්ලාගත නිසඟි පචිතිවේ එසේ ලබාගත් චීවරය ඉදම් මේ ආවුසෝ චීවරං අඤ්ඤත්තකං ගහපතිකං අඤ්ඤත්‍ර සමයා විඤ්ඤප්පිතං නිස්සග්ගියං හිමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි කියා නිස්සජ්ජනය කොට ඇවත දෙසිය යුතුය. විකප්පණයට ප්‍රමාණ වන වස්ත්‍රයක් වීම අසමය වීම නෝ නෑයෙකුගෙන් ඉල්ලීමය ඒ ඉල්ලීමෙන් ලැබීමයයි මේ සිකපදයේ අංග හතරකි. තතුත්තරි ශික්ෂාපදය තංචේ අඤ්ඤත්තකෝ ගහපතිවා ගහපතානිවා බහූහි චීවරේහි අභිහට්ටුං පාවාරෙය්‍ය සන්තරුත්තර පරමං තතෝ චීවරං සාදිතබ්බං තතේව උත්තරි සාදීයේය නිසග්ගයන් පාචිත්‍යං පරාජිකා පාළි 254 පිටුව ඒ සිවුරු නැසුණු භික්ෂුවට නො නෑ ගැහැවියක් හෝ ගැහැවිනියක් හෝ බොහෝ සිවුරු වලින් පවරානම් ඒ භික්ෂුව විසින් අඳණයට පොරෝණයට සෑහෙන පරිදි රෙදි පමණක් පිළිගත යුතුය. එයට වඩා පිළිගනී නම් නිසඟි පචිති වෙයි. සිවුරු නැති වූ භික්ෂුව නොනෑයෙකුගෙන් සිවුරු ඉල්ලූ කලෙහි ඔහු ඔබ වහන්සේට ඕමනා නම් ඕමනා තරම් ගන්නේයයි කියා බොහෝ රෙදි පාමුල තැබුවේ හෝ අපගේ ගබඩාවෙන් ඌමනාතරම් රෙදි ගන්නේයයි කීවේ හෝ වේනම් එයින් අඳනයක් හෝ පොරෝණයක් කර ගැනීමට සෑහෙන තරම් රෙදි ගත යුතුය. අධිකව නොගත යුතුය. සිවුරු දෙකකට රෙදි ගත යුත්තේද තුන් සිවුරුම නැති වූ භික්ෂුව විසිනි. සිවුරු දෙකක් නැති වූ භික්ෂුව විසින් එක් සිවුරකට පමණක් රෙදි ගත යුතුය. තුන් සිවුරෙන් එකක් පමණක් නැති වූ භික්ෂුව විසින් එකකදු නොපිළිගත යුතුය. එසේ ඉල්ලා පමණට වඩා අරදි පිළිගත්තේ නම් නිසංගී පචිති වෙයි. පිළිගත් වැඩි රෙදී ඉදං මේ ආවුසෝ චීවරං අඤ්ඤත්තකං ගහපතිකං තුත්තරින් විඤ්ඤාපිතං නිසග්ගියං. ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යැයි නිස්සජ්ජනය කොට ඇවැත් දෙසිය යුතුය. අඳනයට හා සිවුරට හරියටම රෙදි ගැනීම අපහසු නිසා සිවුරු කපා වැඩි හරිය ආපසු ගෙනවෙත් දෙමියයි කියා අධික කොට රෙදිගත් කලෙහි දුන් ගිහියා ඉතුරු වන රෙදිත් ඔබ වහන්සේම ගන්නේයයි කිවහොත් වැඩි රෙදි ගැනීමෙන්ද ඇවැත් නොවේයි. පමණට රෙදිගත භික්ෂුවකගේ යම්කිසි ගුණයකට පැහැදී තවත් රෙද් දුන්නේ නම් ගැනීමෙන්ද ඇවතක් නැත. පමණට වැඩි භවය සිවුරු නැතිවීමේ නිසා ලද භවය නො නෑයෙකුගෙන් ඉල්ලීමය ලැබීමය යයි මේ සිකපදයට අංග හතරක් ඇත්තේය. උපක්කට ශික්ෂා පදය භික්ඛු පනේව උද්දස්සී අඤ්ඤත්ත කස්ස ගහපතිස්සවා ගහපතිනියාවා චීවර චේතාපන්නං uppakkaṭaṃ hoti ඉමිනා චීවර චේතාපන්නේන චීවරං චේතාපෙත්වා ඉත්තං නාමං බික්ඛු චීවරේන අච්ඡාදෙස්සාමීති తත්‍ර චේසෝ බික්ඛු පුබ්බේ අපවාරිතෝ උපසංකමිත්වා චීවරේ විකප්පං ආපජ්ජේය සාදු වත මං ආයස්මා ඉමිනා චීවර චේතා පන්නේන ඒව රූපං වා ඒව රූපං වා චීවරං චේතා පෙත්වා අච්ඡාදේ හීති කල්යාණ කම්යතං උපාය නිස්සග්ගියං පාචිත්තියං ආරාජිකා පාළි 256 පිටුවෙන් මේ මුදලින් මෙනම් භික්ෂුවට සිවුරක් ගෙන පුදමියයි ඒ භික්ෂුවට නෑයෙක් නොවූ ගැහැවියෙකු විසින් හෝ ගැහැවිනියක විසින් හෝ මුදලක් රැස්කොට තැබූ කලෙහි භික්ෂුව පැවරීමක් නැතිව එහි ගොස් පින්වත මේ මුදලින් මට මෙබඳු වූ හෝ මෙබඳු වූ හෝ සිවුරක්ගෙන පුදන්න. යැයි හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් සංවිධානය කළේ නම් නිසඟි පචිති වෙයි. භික්ෂුවගේ කීම අනුව දායකයා බලපොරොත්තු වූාට වඩා දික් වූ හෝ පළල් වූ හෝ සිනිදු වූ හෝ සිවුරක් මිලයට ගනී නම් කීමේදී දුකුල ඇවත් වෙයි. ලැබීමේදී නිසඟි පචිති වෙයි. ඒ සිවුර කැපකර ගැනීමට නම් නිස්සජ්ජනය කළ යුතුය. නිස්සජ්ජනය කිරීමේ වාක්‍ය මෙසේය. ඉදං මේ ආවුසෝ චීවරං පුබ්බේ අපරිවාරිතෝ අඤ්ඤතකං ගහපතිකං උපසංකමිත්වා චීවරේ වික්ඛප්පං ආපන්නං නිස්සග්ගියං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි පාරාජිකා පාළි 257 පිටුව නුඹ වහන්සේට කොපමණ දිගපළල ඇති කෙබඳු සිවුරක් අවශ්‍යදැයි දායකයා විචාල හොත් කීමෙහි වරද නැත දායකයා මහඟු සිවුරක් පිදීමට බලාපොරොත්තු වන කල්හි මිල අඩු සිවුරක් පූජා කරන්නට කීමද වරද නැත. මේ සිකපදය පැනවීමේ හේතුව දායකයාට වැඩිපුර මුදල් වියදම් කරන්නට සිදුවීම වැළැක්වීමය. දායකයා පිළියෙල කර ඇති මිලයෙන්ම ඔහු බලාපොරොත්තු වන සිවුර හැර අන් සිවුරක් ගැන්වීමද වරද නැත. දායකයා රුපියල් 20කට අඳනයක් ගන්නට අදහස් කරන කලෙහි ඒ මිලයටම තනිපොට සිවුරක් ගන්නට කීමෙන්ද ඇවත් නොවේයි. චීවරය වඩා වටිනා එකක් කිරීමේ කැමැත්තය නෑයෙකු නොවූ කෙනෙකුට කීමය එයින් ලැබීමය කියා මේ සිකපදයේ අංග තුනකි. ද්විතීය උපක්කට ශික්ෂාපදය ද්විතීය උපක්කට ශික්ෂාපදයෙහි ඇත්තේ ප්‍රථම උපක්කට ශික්ෂාපදයට මද වෙනසකි. නෑයෙක් නො වූ ගිහියන් දෙදෙනෙකු එක් භික්ෂුවකට වෙන වෙනම සිවුරු ගෙන පිදීමට මුදල් පිළියෙල කරගෙන ඉන්නා තැනට පැවරීමක් නැතිව භික්ෂුව ගොස් වඩා හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් දෙදෙනාගේම මිලෙන් එක් සිවුරක් ගන්වා පූජා කරවුවහොත් ද්විතීය උපක්කට ශික්ෂාපදයෙන් නිසංගී පචිති වෙයි. එසේ ලද සිවුර නිස්සජ්ජනය කළ යුත්තේ මෙසේය. ඉදම් මේ ආවුසෝ චීවරං පුබ්බේ අපරිවාරිතෝ අඤ්‍යතකේ ගහපතිකේ උපසංකමිත්වා චීවරේ වික්කප්පං ආපන්නං ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි පරාජිකා පාළි 259 පිටුව. දුර්වර්ණ කරන ශික්ෂාපදය. නවංපන බික්කුණා චීවර ලාභේන තින්නම් දුබ්බන්න කරනානං අඤ්‍යතරං දුබ්බන්න කරනං ආදාතබ්බං නීලං වා කද්දමං වා කාල සමං වා අනාදා චේ බික්ඛු තින්නම් දුබ්බන්න කරණානං අඤ්‍යතරං දුබ්බන්න කරණානං නවං චීවරං පරිපුංජේය පාචිත්‍යං පාචිත්‍ය පාළි 138 පිටුව භික්ෂුව විසින් අලුත් සිවුරක් ලද කලෙහි එහි කොළ පැහැය මඩ පැහැය කළු පැහැය යන වර්ණයන් අතුරින් යම්කිසි වර්ණයකින් කප්ප බින්දු තැබිය යුතුය එසේ නොකොට අලුත් සිවුරක් පරිභෝග කළේ නම් පචිති ඇවත් වෙයි මේ සිකපදේහි දුබ්බන්න කරන යන වචනයෙන් කියවෙන්නේ කප්ප බිඳුවය. එයින් චීවරය මදක් වුවද දුර්වර්ණ වන බැවින් එසේ කිරීම දුබ්බන්න කරන නම් වෙයි. කප් බිඳුව බිඳු සටහනකින්ම මිස අන් සටහනකින් නොතැබිය යුතුය. එහි ප්‍රමාණය මකුණු පිටක් මොනර ඇසක් පමණ විය යුතුය. සිවුරේ හතර කොනේම හෝ කොන් තුනක හෝ දෙකක හෝ එකක් හෝ කප් බිඳුව තැබිය යුතු බව කියා තිබේ. සිවුරු මසා පඩුපවා කප් බිඳු තැබිය යුතුය. පරණ සිවුරක් ලැබී පරිභෝග කිරීමේදී කප් බිඳුව නොතැබුවද වරද නැත. සංගාටිය නැතිව ගම් වැදීම න බික්කවේ සන්තරුත්තරේන ගාමෝ පවිසිතබ්බෝ යෝ පවිස්සෙය්‍ය ආපත්‍ති දුක්ඛ ටස්ස මහා වග්ගපාලිය 728 පිටුවෙන් මහණෙනි අඳනෙන් හා උත්තරා සංගයෙන් පමණක් ගමට නොපිවිසිය යුතුය යම් මහණෙක් පිවිසෙන්නේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි මේ සිකපදයෙන් දැක්වෙන්නේ සංඝාටිය නොපොරවා අඳනය තනිපට සිවුර යන දෙකින් පමණක් ගමට පිවිසියේ නම් දුකුලා ඇවැත්වන බවය. දෙපොට සිවුර හා තනිපොට සිවුර එකටම පොරවා හැසිරීම උෂ්ණ පළාත්වල දුෂ්කරය. ගිලන් භික්ෂූන්ටත් දුබල භික්ෂූන්ටත් දුෂ්කරය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කරුණු පහක් ඇති කල්හි සංඝාටිය නොගෙන ගමට පිවිසීමත් අනුදැන වදාළ සේක. ගිලනෙකු වීම වැසි ලකුණු තිබීම ගඟකින් එතරව යන්නට තිබීම දොර අගුළු ඇති විහාරයක් වීම කටිනය අතුල කෙනෙකු වීම ඒ කරුණු පහය ඒවායින් ප්‍රධාන කරුණ දොර අගුළු ඇති විහාරයක් තිබීමය මේ සිකපදය පනවා ඇත්තේ තන තන දමා තිබුණහොත් සිවුරු නැතිවිය හැකි බැවිනි. කිනම් කරුණකින් වුවද සඟල සිවුර තබා යන භික්ෂුව එය පරිස්සම් වන ලෙසකට තබා යා යුතුය. පටිය අනුජානාමි භික්ඛවේ द्वे කාය බන්ධනානි පට්ඨකං සූකරන්තකං යනුවෙන් පට්ටිකාය සූකරන්තකය යයි කාය බන්ධන එනම් පටි දෙකක් භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේය. පට්ටිකා යනු සාමාන්‍ය වියමනෙන් හෝ මාළු කටු පෙලක්සේ හෝ වියන ලද පටිය සූකරන්තක යනු ඇතුළ කුහරය සිටිනසේ වියන ලද හෝ රෙදි වලින් මසන ලද හෝ පටියය න භික්ඛවේ උච්චාව චානි කාය බන්ධනානි ධාරේ තබ්බානි කාලාබුකං දෙඩ්ඩබකං මෝරජං මද්ද වීනං යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස චූලවග්ගපාලිය 216 පිටුවෙන් මහණෙනි කලාබුකය දෙඩ්ඩුහු බකය මූරජය මද්දවීනය යන උසස් පහත් පටි නොදරිය යුතුය. යමෙක් දරා නම් ඒ මහනහට දුකුලා ඇවත් වෙයි. එහි කලාබුක යනු බොහෝ රැහන් ඇති පටියය. දෙඩ්ඩුබක යනු පටියේ හිස දියබරි හිසක්සේ ගොතන ලද පටියය. මූ රජ යනු බොහෝ ලනු පොටවල් එකතු කොට එකකින් වෙලා මිහිඟු බෙර සටහනින් කළ කාය බන්ධනය මද්ද වීන යනු හවඩියක්සේ ගොතන ලද පටියය නොයෙක් පාට ඇති නූල් එකතු කොට නානා වර්ණයෙන් වියූ පටිද තනින් තන නූල් අඩු වැඩි කිරීමෙන් විසිතුරු කළ පටිද නොයෙක් රූ සටහන් ඇති පටිද අකප්පිය පටිවලට අයත් බැවින් නොදැරිය යුතුය. දැනට ගිහියන් පාවිච්චි කරන නොඑක් ආකාර ගාංචු ඇති පටි ගැන විනේහි සඳහන් නොවතුදු ඒවාද අකප්පිය කොට්ටාසයට අයත්වන ඒවා ලෙස සැලකිය හැකිය. කුඩය න භික්ඛවේ චත්තං ධාරේ තබ්බං යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ ගිලානස්ස චත්තං අනුජානාමි භික්ඛවේ අගිලා නේනේපි ආරාමේ ආරාමෝපචාරේ චත්තං ධාරේතු චූල වග්ගපාලිය 211 පිටුවෙන් තේරුම මහණෙනි කුඩ නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. මහණෙනි, ගිලනාහට කුඩය අනුදනිමි. මහණෙනි, ආරාමේහි හා ආරාමූපචාරේහි කුඩ දැරීම අනුදනිමි. යස්ස කාය දාහෝ වා පිත්ත කෝපෝ වා හෝති චක්ඛෝ වා දුබ්බලං අඤ්ඤේ වා කෝචි ආබාධෝ විනා චත්තේන uppajjati තස්ස ගාමේවා අරඤ්ඤේවා චත්තං වට්ඨති වස්සේපන චීවර ගුත්තත්තං වාලමිග චෝර බයේසු ච අත්ත ගුත්තත්තං පී වට්ඨති ඒකපන්න චත්තං පන සබ්බත්ත වට්ඨති සමන්ත පාසාදිකාවේ 894 පිටුව තේරුම යමෙකුගේ කයෙහි දැවිල්ලක් හෝ පිත් කෝපයක් ඇත්තේද ඇස හෝ දුබල වේද අන් කිසි ආබාධයක් හෝ කුඩය නොඉසුලු කලෙහි වේද ඔහුට ගමෙහිත් ආරණ්‍යෙහිත් කුඩය දැරීම සුදුසුය වර්ෂාවෙහි සිවුරු ආරක්ෂා වීමටද නපුරු සතුන්ගෙන් සොරුන්ගෙන් බය ඇති කලෙහි ආත්ම ආරක්ෂාව පිණිසද කුඩය දැරීම සුදුසුය එක් තල්පතකින් කළ කුඩය සෑම තැනම දැරීම සුදුසුය. දරිය යුතු කුඩ මේ වාය. නොදරිය යුතු කුඩ මේ වාය. කියා කුඩ ගැන විශේෂ විභාගයක් විනය පාළියේහි දක්නට නැත. අටුවාවෙහිද නොදක්නා ලදී. පාලි මුක්තක විනය විනිශ්චයෙහි අලංකාරය පිණිස නොඑක් පාට නූල් වලින් මැසුම් යදූ කුඩ හා මිටෙහි කැටයම් ඇති කුඩ නොවටනා බව දක්වා තිබෙයි. පාවහන් අනුජානාමි භික්ඛවේ ඒක පලාසිකං උපාහනං න භික්ඛවේ දිගුණා උපාහනා ධාරේ තබ්බා න තිගුණා උපාහනා ධාරේ තබ්බා න ගන්හං නූපහානා ධාරේ තබ්බා යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛ ඨස්ස මහා වග්ගපාළි 486 පිටුව මහණෙනි එක් පොටක් ඇති පාවහන් අනුදනිමි මහණෙනි දෙපොට ඇති පාවහන් නොදරිය යුතුය තුන් පොට ඇති පාවහන් නොදරිය යුතුය බොහෝ පොට ඇති පාවහන් නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. න භික්ඛවේ ස උපාහානේන ගාමේ පවිසත්තබ්බෝ යෝ පවිස්සෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි වහන් පයලා ගමට නොපිවිසිය යුතුය යමෙක් පිවිසියේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි අනුජානාමි භික්ඛවේ යස්ස පාදා වා දුක්ඛා පාදා වා එලිතා පාදකිලෝ වා ආබාධෝ උප උපාහනං ධාරේතුම් මහා වග්ගපාලිය 492 පිටුවෙන් මහණෙනි යමකෙකුගේ පා රිදේද පා පැලී හෝ ඇත්තේද පතුලෙහි කටු සේ මස් ලියලා හෝ ඇත්තේද ඔහුට පාවහන් දැරීම අනුදනිමි අනුජානාමි භික්කවේ ඉදානි මච්ඡං වා පීඨංවා අභිරූහිස්සාමීති උපාහනං ධාරේතුං යනුවෙන් ඇඳට හෝ පුටුවට නගින අවස්ථාවේ පාවාහන් දැරීම අනුදැන ඇත්තේය. මේ දැක්වෙන්නේ පා සෝදා ඇඳට හෝ පුටුවට යන කලෙහි නැවත පා නොකිලිටි වීම සඳහා වහන් පයලා යා යුතු බවය. අනුජානාමි භික්ඛවේ අජ්ජාරාමේ උපාහනං ධාරේතු මහා වග්ගපාලිය 507 මහණෙනි ආරාමේහි පාවහන් දැරීම අනුදනිමි අනුජානාමි භික්ඛවේ ගිලානේන භික්ඛුනා ස උපාහනේන ගාමං පවිසිතුම් මහණෙනි ගිලන් භික්ෂුවට වහන් පයලා ගම් වැදීම අනුදනිමි තෙත් පොළව පෑගීමෙන් හෝ රත් වූ පොළව පෑගීමෙන් හෝ බොරළු පෑගීමෙන් හෝ නගින රෝගයක් ඇතියහුට වහන් පයලා ගම් වැදීමෙන් ඇවත් නැත. න භික්ඛවේ ආචාර්යේසු ආචාර්ය මත්තේසු උපජ්ජාස් යේසු උපජ්ජයා මත්තේසු අනුපහානේසු චංකමමානේසු ස උපහනේන චංක මිත්තබ්බං යෝ චංකමේය ආපatti දුක්ඛටස්ස මහා වග්ගපාළිය 492 පිටුව මහණෙනි ආචාර්යයන් ආචාර්යයන් පමණ වූවන් උපාධ්‍යායන් උපාධ්‍යායන් පමණ වූවන් පාවහනින් තොරව සක්මන් කරන කලෙහි වහන් පායලා සක්මන් නොකළ යුතුය යමෙක් සක්මන් කළේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි ප්‍රෞර්ජා ආචාර්ය, උපසම්පදා ආචාර්ය, නිශ්‍රය ආචාර්ය, උද්දේශ ආචාර්ය යයි ආචාර්යෝ හතර දෙනෙකි. ආචාර්යයන් පමණ වූවෝ නම් උපසම්පදාවෙන් සවසකට වැඩිමහලු භික්ෂූහය. එක්වසක් ඇති භික්ෂුවට සත්වසක් ඇති භික්ෂුවද දෙවසක් ඇති භික්ෂුවට අටවසක් ඇති භික්ෂුවද තෙවසක් ඇති භික්ෂුවට නවවසක් ඇති භික්ෂුවද සිව්වතක් ඇති සිව්වසක් ඇති භික්ෂුවට දසවත් දස වස් පිරුණු භික්ෂුවද ආචාර්යන් පමණ වෙති. උපාධ්‍යාචාර්යගේ මිත්‍ර ස්තවීරයෝද තමාට දසවසකින් මහලු ස්තවීරවරුද උපාධ්‍ය පමණ වූෝය. මේ සිකපදයෙන් දැක්වෙන්නේ ඒ සක්මනෙහි හෝ සමීපෙහි හෝ සක්මන් කිරීමය. මේ සිකපදයේ අනුව සක්මන් කිරීම පමණක් නොව ආචාර්ය ආචාර්ය මාත්‍ර උපාධ්‍යාය උපාධ්‍යාය මාත්‍ර භික්ෂූන් වහන්සේලා ඉදිරියට වහන් පයලා යාමත් නුසුදුසු බව කියව යුතුය. අනුජානාමි භික්කවේ සබ්බ පච්ච නන්ති මේසු ජනපදේසු ගණං ගනෝපාහනං මහා වග්ගපාලිය 514 පිටුව යනුවෙන් ප්‍රත්‍යන්ත ජනපදයන්හි බොහෝ පොට ඇති පාවහන් අනුදැන ඇති බැවින් ප්‍රත්‍යන්තයට අයත් වන මේ රටෙහි බොහෝ පොට ඇති පාවහන් දැරීමෙන් ඇවත් නැත මධ්‍ය දේශයට යතොත් එක් පොටක් ඇති පාවහන් යුවලක් එහිදී දැරිය යුතුය. නැගෙනහිරින් කජංගල නම් නියම් ගමින්ද ගිනිකොණින් සල්ලවතී නම් ගංගාවෙන්ද දකුණින් සේතකන්නිකා නම් නියම් ගමින්ද බස්නාහිරින් තූන නම් බ්‍රාහ්මණ ගමින්ද උතුරෙන් උසීරදජ්ජ නම් පර්වතයෙන්ද පිරිසිඳන ලද ජම්බුද්වීපයේ මැද කොටස මධ්‍ය දේශයේයයි ඉන් ඔබ ප්‍රත්‍යන්ත දේශයේයයි ද වදාරා තිබේ. න භික්ඛවේ සබ්බ නීලකා උපහානා ධාරේ තබ්බා න සබ්බ පීතිකා උපහානා ධාරේ තබ්බා න සබ්බ ලෝහතිකා උපහානා ධාරේ තබ්බා න සබ්බ මංජට්ටිකා උපහානා ධාරේ තබ්බා න සබ්බ කන්හා උපහා උපාහනා ධාරේ තබ්බා න සබ්බ මහා රංග රත්තා උපාහනා ධාරේ තබ්බා න සබ්බ මහා නාම රත්තා උපාහනා ධාරේ තබ්බා යෝ ධාරය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලිය 514 පිටුව මෙයින් සම්පූර්ණ නීලාදී වර්ණවලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුලා ඇවැත්වන බව දක්වන ලදී. එහි මහා රංග යනු පත්තෑයන්ගේ පිටේ පැහැයයිද මහා නාම යනු ඉදුණු කොළවල පැහැයයිද අටුවාවෙහි දක්වා ඇත. න භික්කවේ නීල වට්ටිකා උපාහනා ධාරේ තබ්බා යනාදිය වදාරා ඇති බැවින් පටි පමණක් පාට කළ පාවහන් වුවද දැරීමෙන් ඇවැත් වෙයි. මේ සිකපදවල හැටියට පාවහන් කැප එකක් වීමට එහි කිසි පැහැයක් ආලේප නොකළ යුතුය. පාවහන තනූ ද්‍රව්‍යවල ප්‍රකෘති පාටම තිබෙන්නට හැරිය යුතුය. පාට කළ පාවහන් ලැබුවහොත් පාට ඉවත්කොට පරිභෝග කළ යුතුය. න භික්ඛවේ බල්ල බද්දා උපාහනා ධාරේ තබ්බා න පූට බද්දා උපාහනා ධාරේ තබ්බා න පාලි ගුන්ඨිමා උපාහනා ධාරේ තබ්බා න තුල්ල පුන්නිමා උපාහනා ධාරේ තබ්බා න තිත්ති රප්පතිකා උපාහනා ධාරේ තබ්බා න මෙණ්ඩව විසාන වට්ටිකා උපාහනා ධාරේ තබ්බා න අජවිසාන වට්ටිකා උපාහනා ධාරේ තබ්බා න විච්ඡ කාලිකා උපාහනා ධාරේ තබ්බා න මෝර පිංච පරික්කිතා උපාහනා ධාරේ තබ්බා න චිත්‍රා උපාහනා ධාරේ තබ්බා යෝ ධාරය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලිය 488 පිටුවෙන් මහණෙනි විලුම් වැසෙන පාවහන් නොදරිය යුතුය සියලු පය වැසෙන පාවහන් නොදරිය යුතුය පිටිපතුල වැසෙන පාවහන් නොදරිය යුතුය පොළොන් පුරවා කළ පාවහන් නොදරිය යුතුය. වටු පියාපත් පැහැ පටි ඇති පාවහන් නොදරිය යුතුය. බැටළු අං වැනි පටි ඇති පාවහන් නොදරිය යුතුය. එළු අං වැනි පටි ඇති පාවහන් නොදරිය යුතුය. ගෝනුස්සන්ගේ නටු වැනි පටි ඇති පාවහන් නොදරිය යුතුය. මොනන පිල් වලින් මැසුම් දැමූ පාවහන් නොදරිය යුතුය. විසිතුරු පාවහන් නොදරිය යුතුය. යමෙක් දරානම් දුකුලා ඇවැත් වෙයි. මෙහි දක්වුණු පාවහන් මේ කාලයේ දක්නට නැති බැවින් ඒවායේ නියම තතු තේරුම් ගැනීම දුෂ්කරය. විලුඹ හෝ පිටුපතුල වැසෙන පාවහන් අකැපය. නොඑක ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් අකැපය. මෙකල රටේ පාවිච්චි කරන පාවහන් අතර නොඑක ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් දක්නා ලැබේ. ඒවා පැවිද්දන්ට අයෝග්‍යය. සිංහය, ව්‍යාග්‍රය, දිවිය, අජින නම් මුර්ගය, ඔටු, බලල්, ලේන්, වකමූණු යන මොවුන්ගේ සම් වාටියට යොදා ඇති පාවහන් දැරීමෙන්ද ඇවැත්වන බව න භික්ඛවේ සීහ චම්ම පටික්කඨා උපාහනා ධාරේ තබ්බා යනාදීන් වදාරා ඇත. මහා වග්ගපාලිය 490 පිටුව. නච බික්කවේ කාචි සංකමනීයා පාදුක්කා ධාරේතබ්බා යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස. මහා වග්ගපාලිය 498 පිටුව. මහණෙනි එහා මෙහා ගෙන යා හැකි කිසි පාදුකාවක් නොදරිය යුතුය. යමෙක් දරානම් දුකුලා ඇවත් වෙයි. සම් නච භික්ඛවේ කිංචම්මං ධාරේතබ්බං යෝ ධාරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාලිය 504 පිටුව මහණෙනි කිසිම සමක් නොදරිය යුතුය පරිභෝග නොකල යුතුය අනුජානාමි භික්කවේ ගිහි වික්කටං අබිනි සීදිතුං නත්වේව අබිනිපච්චිදුං මහා වග්ගපාළිය 504 පිටුව මහණෙනි ගිහියන්ගේ සම්වල හිඳ ගැනීමට අනුදනිමි නිදා ගැනීමට නො අනුදනිමි අනුජානාමි භික්ඛවේ සබ්බ පච්ඡන්ති මෙන්සු ජනපදේසු චම්මානි අත්තරණානි ඒලක චම්මං අජ චම්මං මිග චම්මං මහා වග්ගපාලිය 514 පිටුව මහණෙනි සියලු ප්‍රත්‍යන්ත ජනපදයන්හි එලුසම් තිරෙලුසම් මුවසම් වලින් කළ ඇතිරිලි අනුදනිමි මධ්‍ය දේශයේ කිසි සමක් පරිභෝග නොකළ යුතුය මිනිස් සම්හැර අන් සියලු සම්පාවහන් වලට හා තවික වලට කැපය